තෙරුවන් සරණයි. අපි සුපුරුදු පරිදි කරණීය මෙත්ත සූත්‍රයේ ಗುಣ ටික කතා කරගෙන යන දේශනා මාලාවක් තියෙනවා. ඉතින් අද අපි ඒක එකක් තමයි විස්තර කරන්නේ. අපි කාරණා දැන් ඉවර වෙන්න ආසන්නයි. අපිට අද තියෙන්නේ අප්පගබ්බහෝ කියන ගුණය ගැන කතා කරන්න. ඉතින් අපි පුරුදු පරිදි නිතරම මතක් කරනවා මේ කරණීයමෙත සූත්‍රයේ පටන් ගන්නෙම තමන්ගේ අත්ත කුසලයේ දකින්න කැමති කෙනා ළඟ ඇති කරගත යුතු ගුණධර්ම ටිකක් තියෙනවා. ඒ ටික තමයි මෙන්න මේ ටික කියලා සක්කෝවල ඉඳලා පටන් ගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරණීයමෙත සූත්‍රය පිරිතක් විදිහට පාවිච්චි කළාට ආරක්ෂක පිරිතක් විදිහට පාවිච්චි කළාට ඇත්තටම මෙතන තියෙන කමටහම් පෙළක්. ඍජු විපස්සනාවට අදාළ කමටහම් පෙළක් තියෙන්නේ. ඉතින් අපි ඒ ටික අපිට හැකි පමණින් අපේ ගුරු ස්වාමින්වහන්සේලාගෙත් උදව් උපකාරයෙන් අපිට හැකි පමණින් මේ විස්තර කරගෙන යනවා. ඉතින් අද අපිට තියෙන්නේ අප්පගබ්බෝ කියන ගුණය කියලා කිව්වනේ. ගොඩාක් අය මේක ගැන හරියට දන්නේ නැහැ. මේක ගැන වැඩි කතා කරන්නේ නැහැ. මේක නිකන් අර මුරුක්කු වගේ තේරෙන්නේ නැහැ. අප්පගබ්බෝ කිව්වහම මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේක තේරෙන්න කියනවා නම් ප්‍රගල්බ නැති ගතිය කියන එක ප්‍රගල්බ කියන කිව්වහම තේරෙන්නේ නැහැ තේරුම් ගන්න අමාරුයි ඒ කියන්නේ තේරෙන්න කියනවා නම් අර උඩඟු ගතිය මානය නෙමෙයි උඩඟු ගතිය මුදුන වෙන්න හදන ගතිය හරියට නිකන් සිංහම පොරවගත්තු කොටලුවෙක් වගේ එයාලා කොහොමද සිංහෙක් වගේ ඉන්න හදන්නේ ඒ එතකොට අර කායිකව හැඩි දැඩි ගති ටිකක් එනවා කායිකව රළු පරළු ගති ටිකක් එනවා එනවා ඔලොමොල ගතියක් එනවා අන්න ඒක තමයි මේ වෙන්නේ. ඇත්තටම මේක කායික විතරක් නෙමෙයි වාචසිකව මානසිකවත් වෙනවා. ඒ කියන්නේ කාය වශයෙන්ුත්, වචී වශයෙන්ුත්, මනෝද්වාර වශයෙන්ුත් මේ ගතිය ඉස්මතු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඇත්තටම මේක මේ වචනෙන් තේරුම් නැති වුණාට මේක එළියට බහිනකොට අපෙන් අපේ තුන් දොරින් එළියට බහිනකොට අපිට අඳුන ගන්න පුළුවන්ද කියලා අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ වචනෙන් තේරුම් ගන්න බැරි වුණාට. ඉතින් මේ ගති ටික ඇත්තටම මේ Tamanට දකින්න අමාරුයි. මේ ටික දකින්න ලේසි තමන්ගේ ළඟින් ඉන්න අයට අපි ඇසුරු කරන අයට මේක හොඳට දැනෙන්න ගන්නවා. ඉතින් මේ ගතිය මේ කාය දරත ඒ කියන්නේ මේ මේ ඔලමුල ගතිය මේ හිතලා හදා ගන්න නම් ටිකක් අමාරුයි ඇත්තටම. නමුත් අපිට සුතමේ වශයෙන් අහලා අපි යම් තැනක වැඩ කරද්දී සුතමේ වශයෙන් අහලා චින්තාමේ වශයෙන් කල්පනා කරලා යම් කිසි උත්සාහයක් ගන්න පුළුවන්. හැබැයි මේක හරියටම හැදෙන්නේ පුහුණුවත් එක්ක. විපස්සනා පුහුණුවත් එක්කම තමයි මේක හැදෙන්නේ. පුහුණුවත් එක්ක යනකොට Tamanටම දැනෙනවා මේ ගති ටික නම් මගේ වැඩේට හරියන්නේ හරහට හිටිනවා කියලා දැනෙන්න ගන්නවා. එතකොට ඉතින් ඕකත් එක්ක ගිහිල්ලා හොම්බ ඇනිලා ඇනිලා ඇනිලා ඇනිලා වලවලල වැටිලා ඔන්න එතකොට ටික ටික මේ ගති කැපෙන්න ගන්නවා. ඉතින් මේක දැන් අපි මුලින්ම කියවනේ කය වචන මනෝ කියන තුන්දොරින්ම වෙනවා කියලා. එතකොට දැන් මේක කායිකව වෙන්නේ කොහොමද? මේ කායික ප්‍රගල්බ කියන එක. කයේ මේ තියෙන ඔලමුල ගති අයින් කරන එක ලේසි නෑ. මොකද මේ කායික මේ දේවල් වාසනා සහිත කෙලෙස් එක්ක බැඳිලා තියෙන්නේ. දැන් වාසනා සහිත කෙලෙස් කියන්නේ මොනවද කියලා දන්නවද කියන මම දන්නේ අපි අහලා තියෙන භාග්‍යතුන් වහන්සේට තියෙන අරහං ගුණේ එක තේරුමක් විදියට වාසනා සහිත කෙලිසුන් ප්‍රහාණය කරපු හින්දා අරහං කියනවා. හැබැයි රහතන් වහන්සේට වාසනා සහිත කෙලෙස් ප්‍රහාණය කළා කියලා කියන්නේ නැහැ. මොකද්ද මේ වාසනා ගුණය කියලා කියන්නේ? කෙලෙස් වල තියෙන වාසනා ගුණය කියලා කියන්නේ සංසාර පුරුදු කියන එක. කෙලෙස්සල පුරුදු. ඕක තේරුම් ගන්න ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා උපමාවක් ගන්නවා. ඒ තමයි මත්පැන් බෝතලයක්. වීදුරු බෝතලයකට මත්පැන් දාලා තියෙනවා නම් ඒ මත්පැන් ටික හිස් කරලා ඒ බෝතලේ මොන සේදුම් කාරකය දාලා සේදුවත් ඒකේ මත්පැන් ගඳක් ඉතුරු වෙනවා ඒ බෝතලේ. හැබැයි බෝතලේ දශමයක්වත් බිඳුවක්වත් මත්පැන් නැහැ. පිරිසිදුයි. හැබැයි ගඳක් තියෙනවා. මෙන්න මේ ගඳට තමයි අපි කියන්නේ වාසනා සහිත කෙලෙස් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ බුදු වෙනකොට උන්වහන්සේ සර්වඥතා ඥාණයටපත් වෙනකොට කෙලෙස් සහිත කෙලෙස් තිබුණු බවට සලකුණක්වත් ඉතුරු වෙන්නේ දැන් අර බෝතලේ අරක්කු තිබුණු බවට, මත්පැන් තිබුණු බවට සලකුණක් තියෙනවනේ ගඳ නිසා. හැබැයි කිසිම බිඳුවක්වත් මත්පැන් නැහැ. අන්න ඒ වගේ තමයි බුදු කෙනෙකුගේ මේ ਸਰවඥතා ඥානයේදී කෙලෙස් තිබුණු බවට සලකුණක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කියන්නේ සංසාර පුරුදු ටික පවා නැතු යනවා. වාසනා ගුණය නැතු යනවා. හැබැයි රහතන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය වුණාට අරිහත් ඥානය ලැබුවට මේ සංසාරගත පුරුදු ටික ඉතුරු වෙනවා හරියට අර මත්පැන් බෝතලේ ගඳ ඉතුරුනා වගේ. සසර පුරුදු ටික ඉතුරු වෙනවා. ඉතින් අර මේ කායික ප්‍රගල්භ ගති ගොඩාක් වෙලාවට මේ සංසාර පුරුදුත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා තමයි මේක ලේසි නෑ හදන්න කියලා කියන්නේ. පුරුදු විදිහට එනවා මේ හැඩි දැටි හැඩි දැඩි ගති. ඉතින් නමුත් මේ කියන මේ කායික ප්‍රගල්භ ගතිය, කයේ තියෙන මේ මුදුන වෙන්න හදන ගතිය කයෙන් එළියට දානකොට නිවි හැනහිල්ලේ ප්‍රතිපදාවේ යන්න බැරි ගතියක් එනවා. හැම වෙලේම හැලහැප්පිලි එනවා. ඉතින් ඒ හැලහැප්පිලි එන්න එන්න මේකට සතිමත්ව කටයුතු කරොත් තමයි මෙන්න මෙහෙම දෝෂයක් මගේ ළඟ තියෙනවා. ඒ නිසා තමයි මේක වෙන්නේ කියලා ඔන්න අපිට ටික ටික මේක ක්‍රමානුකූලව පිළියම් යොදා ගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. ඉතින් මේකට ලේසි ක්‍රමයක් තියෙනවා. මේ දැන් අපි දැන් මේ මේ කතා කරන්නේ ඇත්තටම අත්ත කුසලය හොයන්න කැමති කෙනානේ. නිවන් මඟ යන්න කැමති නිවන කියන එකනේ තියෙන ලොකු මාර්ගය. ඒ සඳහා කටයුතු කරන අයටනේ අපි මේ කතා කරන්නේ. ඉතින් එතකොට මේක යෝගාවචරයට තමයි අදාළ වෙන්නේ ගොඩක්. එතකොට අපි හිතමු අපි යම්කිසි ස්ථානයකට ගිහිල්ලා යෝග කර්මය කරන්න බණ භාවනා කරන්න ආවනම් ගිහියෙක් හරි පැවිද්දෙක් හරි මේ තමන්ගේ කයේ කයෙන් ඉස්මතු වෙන කයෙන් එළියට එන මේ මුදුන වෙන්න හදන ගතිය මේ ඔලමුල ගතිය මේ දරදඩු ගතිය අඩු කරගන්න ලේසිම ක්‍රමයක් තමයි අපි තැනකට ගිහාම ඒ හැම ස්ථානයකම ඒ තැනට අදාළ කතිකාවතක් තියෙනවා වියවස්ථාවක් තියෙනවා නීති පද්ධතියක් තියෙනනේ ඕනම තැනක ඕනම සෙන්ටර් එකක මෙන්න මේ වියවස්ථාව ප්‍රශ්න ਵਿਚාරන් නැතුව ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ නැතුව ඒ ව්‍යවස්ථාවේ කතිකාවත බාර ගන්නවා නම් 100%ක් හදවතින් ඔන්න අර තමන්ගෙන් එළියට පයින් ඔලොමොල ගති ටික නතර වෙනවා. ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ අපි ගිය ස්ථානයේ ඒ අවස්ථාව. අපි එතනට ගියේ කැමැත්තෙන් නම් අපිට කිසිම අයිතියක් නැහැ එතන තියෙන නීති පද්ධතිය ප්‍රශ්න කරන්න. එතන තියෙන කතිකාවත ප්‍රශ්න කරන්න. මොකද ස්ථානයක් කරන්නේ නිකන් නිකන් ඉන්න බැරි කෙනෙක් නෙමෙයි අධ්‍යාත්මික මඟ යම් ප්‍රමාණයකට ගිය කෙනෙක්. එතකොට ඒ අය ලද අත්දැකීම් අනුව යම් යම් ස්ථාන වලට යම් යම් නීති පද්ධතියක් එක්ක කතිකාවතක් ඊවස්ථාවක් හදනවා. ඒක හදන්නෙම ඒ ස්ථානයේ චිරස්ථිතිය පිණිස ස්ථානයේ රැක රැක ගැනීම පිණිස ස්ථානීය කාලයක් පවත්ව ගන්න පහසුව පිණිස තමයි ඒවා හදන්නේ. ඉතින් මේවා ප්‍රශ්න කිරීමට ලක් කරනවා කියන්නෙම අපි ස්ථානයකට ගියාම එතන තියෙන ව්‍යවස්ථාව කතිකාවත ප්‍රශ්න කිරීමකට ලක් කරනවා කියන්නෙම කතිකාවතට විරුද්ධව අපේ හිතුමනාපිට වැඩ කරනවා කියන්නෙම ඔන්න මේ අප්පගබ්බ කියන එක නෑ. ඒ කියන්නේ කායික ප්‍රගල්බ කියන එක එළියට ඇවිල්ලා ඒ කියන්නේ තමන්ගේ උඩඟු ගතිය, තමන් මුදුනා වෙන්න හදන ගතිය, තමන් මිනිසුන්ගේ වචනෙන් කිව්වොත් පොරක් වෙන්න හදන ගතිය එළියට එනවා. තමන් එතන තමන්ගේ හිතුමනාපට වැඩ කරන්න යනවා. ඒක කෙලෙසයක්. ඒක තමන්ගේ ප්‍රතිපදාවටත් අනුන්ටත් සෑහෙන බාධාකාරී වෙනවා. ඉතින් ඔය ගොඩාක් මේකට ප්‍රශ්න කරනවා. ඔය ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල කතා කරන්න දෙන්නේ නැහනේ. කතා කරන්න තහනම්. ඔන්න ඕකට මේ මමත් මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. මම ඔය මම එක භාවනා මධ්‍යස්ථානයකට මම බුරුමේ ගිය කාලෙක භාවනා මධ්‍යස්ථානෙක හිටියා බුරුමේ. එහෙ කතා කරන්න දෙන්නේ තමන් එක්ක යන කෙනෙක් එක්කවත් කතා කරන්න දෙන්නේ නැහැ. හේතුව ඒක ඒකාන්තයෙන්ම අපේ මේ යෝග කර්මයට බාධා කරයි. බාධා වෙනවා. එතකොට එහෙම තැනක කෙනෙක් ඒ නීතිය පනවන්නේ බාධාවක් වෙන නිසා කියලා දන්න හින්දා. ඉතින් මේ ආදුනිකයා මේක දන්නේ නැත්නම් අඩු ගානේ නිහතමානීකමවත් හදා ගන්න ඕනේ. මේ ඇත්තෝ මේ නීති පනවලා තියෙන හේතුවක් නිසා ඒකට යටහත් පහත්ව ඉන්න ඕනි කියලා. නමුත් ගොඩක් අය ප්‍රශ්න අහනවා, භාවනා කරනවා කියලා ඔහොමත් කතා නොකර ඉන්න ඕනිද කියලා තමයි කතා කරන්නේ. අන්තිමට ඒගොල්ලන්ගේම භාවනාව වැඩෙන්නේ එහෙම දෙයක් මමම අත්දැකලා තියෙනවා ගොඩක් තැන්වල. ඉතින් අපිට තියෙන්න ඕනේ අන්නේ නිහතමානීකම. එතකොට ඔන්න ඔය මේ කයෙන් එළියට එන අර ඔලොමොල ගති ටික එන්නේ නැහැ. ස්ථානයකට ගියාම එතන නීති පද්ධතියට යටත් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට හරිම ලේසි මේ වැඩේ කරගන්න අපේ පුහුණුවටත් ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ මේවා එළියට එනවා තවත් තැන්වලදී ඒ තමයි මේ මට මට සුදුසු තැන මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුණාමත් මේ අවුල යනවා. මට මෙතන සුදුසුයිද? දැන් සාසනේ නම් භාග්‍යතුන් වහන්සේ ගොඩාක් නීති පද්ධති විනය පිටකේ තියෙනවා. වැඩිහිටියොත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද? දානශාලාවේ හැසිරෙන්න ඕනි කොහොමද? බුද්ධ වන්දනා කරද්දී හැසිරෙන්න ඕනි කොහොමද? වැසිකිලි කැසිකිලිදී හැසිරෙන්න ඕනි කොහොමද? සේනාසන වත කරන්න ඕනි කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ ගොඩක් තැන්වල කියලා තියෙන්නේ ඔය වත්තක්ඛන්දකය කියලා එකක් තියෙනවා. ඒ වත්තක්ඛන්දකේ වත් 14ක් තියෙනවා වත් 14ම කියලා තියෙනවා තව විනේත් ගොඩක් ශික්ෂා පනවලා තියෙන්නේ මෙන්න මේ ගතිය භාග්‍යතුන් වහන්සේ දන්නවා මානවයාගේ ස්වභාවයක් ඒක තියෙනවා. ඒක එළියට එන එක නවත්තන්න තමයි තමන්ගේ පුහුණුව පහසුවෙන් කරගෙන යන්න තමයි එම නීති පද්ධතියක් දාලා තියෙන්නේ. වර්තමානයේ ඉන්න සමහර මේ හිත හදනවා කියන එක ස්පර්ශවත් කරලා නැති ඔලොමොල ගති තියෙන මිනිස්සු බොහෝ දෙනෙක් මම දැකලා තියෙනවා විනය පිටකයටත් චෝදනා කරනවා. ඉතින් මේවා මේ මනස පුහුණු කරලා නැති හන්දා මේගොල්ලන්ට තේරෙන්නේ මේ විනය පිටකය කොහොමද හිත හදන්න අධ්‍යාත්මයේ දියුණු වෙන්න උදව් වෙන්නේ කියලා තේරෙන්නේ ඉතින් අපිට අර සුදුසු තැන මොකක්ද මම කල යුත්තේ මොකක්ද කියන එක තෝර බේර ගන්න බැරි වුණාමත් මේ ගතිය එළියට බහිනවා. ඉතින් මේක තේරෙනවා නම් මේ කාය ප්‍රගල්බ කියන එක එළියට එන්නේ නැහැ හැදෙනවා. ඉතින් කායිකව තියෙන මේ දරදඬු ගති, ඔලොමොල ගති හැදුනොත් තමයි වචනෙන් සිද්ධ වෙන දරදඬු ගතිය, හොලමොල ගතිය, මුදුනා වෙන්න හදන ගතිය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හදාගන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තමන් ඇසුරු කරන සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට. ඒ කියන්නේ තමන් යෝග කර්මයක් කරනවා නම් යෝගාවචරයක් විදිහට වැඩ කරනවා නම් එතන ඉන්නවනේ අපිත් එක්කම තව යෝගාවචරෝ විදිහට වැඩ කරන පිරිසක්. අන්න ඒ අයට පවරලා තියන්න පුළුවන්. මගේ මොන හරි අඩුවක් පාඩුවක් දැක්කොත් මට පෙන්නලා දෙන්න. මගේ වැරැද්දක් දෙක්ක දැක්කොත් මට පෙන්නලා දෙන්න මම හදාගන්න ලෑස්ති කියලා අපිට ඒක පවරලා තියන්න පුළුවන්. එතකොටත් හරිම ලේසි මේක හදාගන්න. එතකොට ඒ අයට ඒක දැක්කාම හොඳින් හරි නරකින් හරි අපිට කියලා දෙනවා. ඔන්න එතකොට පුළුවන්කම එනවද නැද්ද මොකද්ද මගේ මනසට වෙන්නේ කියලා ඔන්න සතිමත්ව බලන්න පුළුවන්. මම මෙහෙම කිව්වා. දැන් මේගොල්ලෝ මට වැරැද්දක් පෙන්නවා. මට පුළුවන් ද මේක බාර ගන්න ඇක්සෙප්ට් කරන්න කියලා. ඔන්න ඒ හරහත් අපිට මේක පුහුණුවත් එක්කම මේ ගතිය නැති කරගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහටම තමයි කතා වෙනුත් එන්නේ. අපිට කතා කළ යුතු තැන මොකක්ද? කතා කරන්න ඕනි මොකක්ද? කතා නොකළ යුත්තේ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරිකම තමයි වාචසිකව මේ ප්‍රගල්භ ගතිය එළියට එනවා කියලා කියන්නේ. කතා කළ යුත්තේ කොතනද නැත්තේ කොතනද කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඇත්තටම පැවිද්දන්ට ආරාධනාවක් නැතුව බණක්වත් දේශනා කරන්න එපා කියලා. ආරාධනාවක් නැත්තම් බණ කියන්න යන්න එපා. ඒක ඒ වගේම තැනකට ගැලපෙන්න කතා කරන්න පුළුවන් වෙන්නේ. වචනේ ප්‍රමාණය දැනගන්න. අපි සාමාන්‍යයෙන් කියන්නේ පොයින්ට් එකට කතා කරනවා කියලා. ඒක දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. ඒකත් ඒක එක ගතියක් පොයින්ට් එකට කතා කරන එක ප්‍රමාණය කොච්චරක් කතා කරන්න ඕනේද කොච්චරක් කතා නොකරන්න ඕනේද කොයි කෑල්ලද කතා කළ යුත්තේ කොයිකද කතා නොකළ යුත්තේ කොතෙන්ටද මගේ කතාව දාන්න ඕනේ කොතෙන්ටද නිහඬ වෙන්න ඕනේ මේක අපිට තේරෙන්නේ නැත්නම් ඔන්න වචනයෙන් එළියට බහිනවා ඉතින් ඒක ඕන තරම් මේ පිරිසත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අත්දැකීම් එනවා. මේ මනසින් කයෙන් වචනයෙන් මේක එළියට පයින් අවස්ථා ඒක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. සමහර අවස්ථාවන්වලදී මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නේ නැතුනහම ඒක පෙන්වලා දුන්නත් අපිට බාර ගන්න බැරි ගතියක් එනවා. ඉතින් ඒ නිසා මම අර මුලින්ම කිව්වේ මේක හැප්පිලා හැප්පිලා හැප්පිලා පුහුණුවේ යෙදිලා යෙදිලා තමයි තේරුම් අරගෙන හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මනෝ ප්‍රගල්බ. මනසින් මේ ගතිය ඔල මොල ගතිය එළියට බහිනවා. මනසින් එළියට බහින්නේ වෙන මොකවත් නෙමෙයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් එළියට බහිනවා. ඒක එළියට බහින්නේ මොකද? අනවශ්‍ය තැන්වලදී මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති කරගන්නවා අපි. එතකොට ඇත්තටම මේ දේවල් එන්නේ නම් කයේ සහ වචනේ ප්‍රගල්බ නිසාම තමයි මේ මනෝ ප්‍රගල්බ වලට තල්ලුවක් එන්නේ. කයෙන් වචනයෙන් අනුග්‍රහ කරන්න ඕනි අපි මේ හිතේ තියෙන විතර්ක ටික අඩු වෙන්න. එහෙම නැත්නම් මේක අඩු වෙන්නේ නැහැ. ඇත්තටම මේක ලේසි නැහැ. මාර්ගඵල මාර්ගඵල නොලබපු කෙනෙකුට අඩු ගානේ සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට මේක තේරුම් ගන්න ලේසි නෑ. මේගොල්ලෝ ගොඩාක් වෙලාවට හිතන්නේ මේ විපස්සනාව කියන එක ස්පර්ශවත් නොකරපු විපස්සනා ඥාන යම් මට්ටමකට නොලබපු සෝවාන්වත් නොවිච්ච කෙනෙක් ගොඩක් වෙලාවට හිතනවා මට මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක පහළ වෙන්නේ බාහිර හේතුවකින්ද කියලා ඒගොල්ලෝ නිතරම තමන්ගේ හිතේ කාමය ව්‍යාපාදය විහිංසාව ඇති වෙන්න හේතුවක් විදියට බාහිරට චෝදනා කරනවා බාහිරට ඇඟිල්ල දික් කරනවා අන්න ඒක තමයි මෙතන මනෝ ප්‍රගල්භ කියලා කියන්නේ තමන්ගේ හිතේ පහළ වෙච්ච කෙලෙස් වලට වැරදිකාරයා බාහිර ලෝකෙ කියලා ඇඟිල්ල දික් කරනවා. ඉතින් බාහිරත් එක්ක රණ්ඩු කරගෙන යනවා. මේක වෙන්නේ මමත්වය අධික නිසා. ඇත්තටම මේ කාය වචී මනෝ ප්‍රගල්භ ඔක්කොටම තල්ලුව දෙන්නේ බලවත් වශයෙන් මමත්වය. සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මම කියලා කෙනෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් මමත්වයේ ටික ටික අඩු වෙන්න අඩු වෙන්න මේ විතර්කවලට හේතුව මගේ මනසේ හටගන්න මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට හේතුව මම්මයි වෙන කෙනෙක් නෙමෙයි මේකේ හේතු ටික තියෙන්නේ මම තුලමයි කියලා තේරෙන්න ගන්නවා. ඔන්න එතකොට අර ප්‍රගල්භ ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙතනදි තේරුම් ගන්න ඕනේ අපි මේ හදන්නේ මේ අපිට නොගැලපෙන විදිහට මුදුන වෙන්න, තැන ගන්න, උඩඟු වෙන්න එහෙම ගතියක් නෙමෙයි එන්නේ. ඉතින් ඇත්තටම නම් විශ්ව නියාමය තමයි සබහාදහමේ නියාමය තමයි ධර්මතාවය තමයි තමන්ට යම්කිසි ස්ථානයක් ලැබෙන්න තියෙනවා නම් තමන්ට මුල් තැන ලැබෙන්න ඕන නම් ඒකට අවශ්‍ය සුදුසුකම් ටික ලැබෙනකම් පාඩුවේ ඉන්න දැනගන්න ඕනේ. ඒ සුදුසුකම් ටික ලැබුණා නම් ලැබුණට පස්සේ ඒක ඒ ඒ තනතුර හෝ ඒ ස්ථානයේ ලැබෙන එක නවත්තන්නත් බෑ. ඒක ලැබෙනවා. ඉතින් සුදුසුකම් ලැබුණු දවසට සමහර වෙලාවට ආරාධනාවකුත් ලැබෙයි. ආරාධනාවක් ලැබුණට පස්සේ ඔන්න ඒක බාරගෙන පරාර්ථකාමීව නිහතමානීව ඒ ස්ථානය බාරගෙන වැඩ කරන්න පුළුවන්. තනතුරු ඕනම දෙයක්. මේ ගොඩාක් වෙලාවට මේ සිංහාම පොරවගත්තු කොටලුව වගේ මුදුන වෙන්න උලමුල ගති ඇති කරගෙන මේ වැඩ කරන්නේ මේ ප්‍රගල්භ ගති කියන එක එන්නේ ওই ස්ථාන ලබා ගන්න. කියන්නේ තනක් හදාගන්න. ඒ කියන්නේ තානාන්තරයක් පිණිස. ඉතින් ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් විශ්ව නියාමය තමයි ඒක කොහෙන් හරි ලැබෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් අපිට තියෙන්නේ පාඩුවේ සුදුසුකම් ටික පුරවා ගන්න, සුදුසුකම් ටික හදා ගන්න. හදාගත්තට පස්සේ විශ්ව නියාමයක් තියෙනවා. නියාමයට අනුව ලැබෙන්න ඕනි තැනට ආරාධනාවක් එයි. ලැබුණාට පස්සේ බාර අරගෙන ගිහිල්ලා පරාර්ථකාමීව නිහතමානීව වැඩේ කරන්නයි තියෙන්නේ. එතකොට මේ ප්‍රගල්භ ගති කියන එක එළියට එන්නේ නැහැ. ඉතින් නමුත් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම නැති වුණොත් මේ විපස්සනාවට අදාළව මේක අපිට හදා ගන්න බැරි වුණොත් අපි කරන්නේ සුදුසුකම් නැතුව සුදුසුකම් තියන අය තලා පෙලාගෙන යට කරගෙන තමන් මුදුන වෙන්න දඟලනවා නම් ඒ තියෙන්නේ අවස්ථාවාදී කමක් ආත්මාර්ථකාමී කමක් ඒක හොඳට මතක තියාගන්න එතන කායික වාචසික මානසික ප්‍රගල්බ වලින් පිරිච්ච චරිතයක් ඒ තියෙන්නේ එහෙම දෙයක්. ඉතින් මේක අපිට දකින්න පුළුවන් හොඳ සතියක් තියෙන්න ඕනේ. ඉතින් මේකට මේ මට මතකයි ලොකු සාහිණාංශයක තැනක මේ කතාවක් කියනවා. එක රජ රජතුමෙකුට දූ කුමාරිකාවරු 7 දෙනෙක් හිටියලු. ඉතින් මේ 7 දෙනාගෙන් බාල දූ කුමාරි හැරෙන්න අනිත් 6 දෙනාම එක එක දේවල් වලට අති දක්ෂයලු. ඒ කියන්නේ එක්කෙනෙක් කෑම උයාන දක්ෂයි. සුපිරියටම හොඳටම ඉතාම රසට ඕනම කෑමක් එයාට හදන්න පුළුවන්. තව එක්කෙනෙක් මාලිගාව ඇතුළ සරසන්න දක්ෂයි. තව එක්කෙනෙක් ගාඩනින් වලට දක්ෂයි. ඔන්නෝම මේ හය දෙනාටම මොකක්කෝ හොඳ එක්ස්පර්ට් කමක් තිබිලා තියෙනවා එක අංශයකින්. හැබැයි හත් වෙනියට කිසිම දෙයක් බැයිලු. ඉතින් දවසක් එක රාජකුමාරයෙක් මේ දූ කුමාරිවරු හත් දෙනාගෙන් එක්කෙනෙක් ඉල්ලගෙන ආරාධනාවක් කළාලු. එනිසේ පිය රජතුමා මේ රාජකුමාරයාට කිව්වලු ස්වයංවරයක් පිණිස හත් දිනාවම තියලා තියන්නම් ඔබට කැමති කෙනෙක්ව තෝරගන්න ස්වයංවරයක් පිණිස කියලා. ඉතින් දැන් මේ අර මුල් 6 දෙනා තමන්ගේ දක්ෂතාවය තියෙනවනේ එක්කෙනෙක් රසට කෑම උයලා එක්කෙනෙක් මල් වවලා ඔහොමම අර රාජකුමාරයාගේ හිත දිනා ගන්න තමන් දක්ෂ දේ උලුප්පල පෙන්වන්න ඒ වෙනුවෙන් සෑයන මහන්සියලා දැන් හිටියලු. ඊට පස්සේ රාජකුමාරයා ඇවිල්ලා ඔන්න පළවෙනි රාජකුමාරිකාව කිව්වලු එන්න එන්න ඉක්මනට එන්න මෙහෙමයි කියලා සමහර ආගන්තුක සත්කාරයට දක්ෂයි. ඒ මේම ඉතින් ওই 6 දෙනාගේම දක්ෂතාවය බලෙන් ගිහිල්ලා පෙන්වවලු මේ එන්න රාජකුමාරයාණනි මේ තමයි මගේ හැකියාවන් එන්න දැන් කාලා බලන්න මගේ කෑමවල රස බලන්න මගේ ගාඩන් එකට ඇවිල්ලා බලන්න කොච්චර දක්ෂද කියලා. ඕමම පැනලා ගිහිල්ලා තමන්ගේ දක්ෂතාවය පෙන්වවලු මේ 6 දෙනාම රාජකුමාරයාට. බලෙන් ඇදගෙන ගිහිල්ලා කාගවත් ආරාධනාවක් එන්නෙත් නැතුව රාජකුමාරයාගේ ආරාධනාව එන්නෙත් නැතුව පැනලා ගිහින් තමන්ගේ දක්ෂතාවය පෙන්වලු අත්ෙන් ඇවිදින් පාඩුවේ හිටියලු එයාට මෙලෝ දක්ෂතාවයක් නැහැනේ ඊට පස්සේ කොහොම කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ රාජකුමාරයා හත්වෙනියා තමයිලු කසාද බඳින්න තෝරගත්තේ ඊට පස්සේ පිය රජතුමා ඇහුවලු ඇයි ඔබ හත්වෙනියා තෝරගත්තේ යාට කිසිම දක්ෂතාවයක් නැහනේ මේ හය අනිත් හය දෙනාටම යම් යම් දක්ෂතාවයක් තියෙනවනේ කියලා ඊට පස්සේ රාජකුමාරයා කිව්වලු අර 6 දෙනාට එක එක දක්ෂතා තියෙනවා. ඒගොල්ලෝ මේ පැනලා ඇවිල්ලා තමන් මුදුන වෙන්න දඟලපු කට්ටියක්. හත් වෙනියා පාඩුවේ හිටියා. ඉතින් මම ගිහිල්ලා ඇහුවා ඔයාට මුකුත් දක්ෂතාවයක් නැද්ද කියලා. මුකුත්ම නැහැ කිව්වා. ඒ කියන්නේ ඔයාට කිසිම දෙයක් බැයිද කියලා ඇහුවලු. ඇහුවාම හත් වෙනියා කිව්වලු මේ 6 දෙනා එක්ක ඔළුව බේරගෙන ඉන්න එක තමයි මගේ දක්ෂතාවය කියලා. ඉතින් අන්න ඒකට තමයි රාජකුමාරයා කැමති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට ඕනේ නෑ මුදුනා වෙන්න. එයාට ඕනේ නෑ දඟලන්න. මේ මුදුනා වෙන්න දඟලන කට්ටියක් එක්ක ඔළුව බේරගෙන ජීවත් වෙන කලාවක් දන්නවා නම් ඒ මිනිස්සයාට ලෝකේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් රාජකුමාරයාට ඒක තේරිලා එයා ඊට පස්සේ හත් දෙනියා තමයි විවාහ කරගත්තේ. අන්න ඒ වගේ දෙයක් මේ තියෙන්නේ. මේ මුදුන වෙන්න ඔලමුල වෙන්න සිංහම් පුරවගත්තු කොටලුව වගේ හැකියාවන් දක්ෂතා තියන අය යට කරගෙන තමන්ගේ අනිත් අය තලා පෙලාගෙන තමන්ගේ නැති ගුණත් පෙන්නගෙන මුදුන වෙන්න දඟලනවා නම් අපිට තියෙන්නේ ඒගොල්ලොත් එක පොඩ්ඩ ඔළුව බේරගෙන ජීවත් වෙන්න විතරයි. වෙලාව ආපු ගමන් සුදුසු තැන හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි මේ අත්ත කුසලයේ වාගෙන යන කෙනෙක් ළඟ නිවන් මඟ යන කෙනෙක් ළඟ තියෙන්න ඕනි ගුණයක්. මේක එදිනදා ජීවිතයේ ලෞකික ජීවිතයේ අරමුණු වලට උනත් අපිට වැදගත් වෙනවා. මේක නැති වුණොත් ඔය ගොඩාක් ආයතනවල මේ ප්‍රශ්න තියෙනවා. මම හිතනවා ගිහිව ඉන්න ඔබට මේ ගැන හොඳ අත්දැකීම් ඇති මට වැඩියි. මොකද මේ ගොඩාක් අයට ඕනේ දක්ෂතා තියෙන කෙනත් හැකියාව තියෙන කෙනත් යට කරගෙන Tamanට ඉස්සරහට යන්න. හැබැයි වැඩි කල් ඒකේ ඉන්න නම් හම්බ වෙන්නේ නැහැ. මේ මේ මේ මේ ලෝකේ පාලනය වෙන්න සබහා දහමක් තියෙනවා, විශ්ව නියාමයක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා ධර්ම නියාමයක් තියෙනවා. අපිට ඒක මතක නෑ බෞද්ධය වුණාට මේ හැම දෙයකම අපි යටයි. විශ්ව නියාමයක් තියෙනවා. ඉතින් ඒකට ඉඩ දීලා අපි වැඩ කරා නම් අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් අපිට ඒකට අදාළ ක්වොලිෆිකේෂන්ස් අපි සපුරලා තියෙනවා නම් වෙලා එයි. සුදුසු වෙලා වෙනවා. එනකන් අපිට තියෙන ඉවසීමෙන් මුකුත් දන්නේ වගේ පාඩුවේ ඉන්න. ඔන්න ඔය කතාව නිසා තමයි ඔය ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ ඇස් දෙක පෙවුනත් අන්ධෙක් වගේ ඉන්න, කන් ඇහුනට බීරෙක් වගේ ඉන්න, කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ ඉන්න, ශරීර ශක්තිය තිබුණාට මහා දුර්වලෙක් වගේ ඉන්න, හොඳ ප්‍රඥාවක් නුවණක් තිබ්බට මුකුත් දන්නේ නැති මෝඩෙක් වගේ ඉන්න කියලා කියන්නේ. එහෙම හිටියොත් අපිටත් බේරිලා වැඩේ කරගන්න පුළුවන්, අනිත් අයටත් පහසෙන් වැඩ කරගන්න පුළුවන්. අපිට තියෙන දක්ෂතාවයට තැනක් ලැබෙනවා නම් ඒක වෙලාවට ලැබෙයි. එහෙම නැත්නම් අපි හදිස්සි වෙලා ගන්න යනවා නම් ඒ සුදුසු වෙලාව නෙමෙයි ඒක ගන්න සුදුසු තැනක් නෙමෙයි. අපිම අමාරුවේ වැටෙනවා. ඒ නිසා මට මතකයි අපේ ලොකු සාමිනාංශයේ ඒක තැනක කියනවා මුළු ලෝකෙම තියෙන හැම ශිල්පයක්ම ඉගෙන ගන්න ඉගෙනගෙන මොකවත් දන්නේ වගේ පාඩුවේ ඉන්න කියනවා. Tamanට වෙලා වෙයි එහෙම මොකුත් දන්නේ වගේ පාඩුවේ ඉන්නකොටත් ඒ ශිල්පය පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවට විතරක් පාවිච්චි කරලා ආය ගමන් මාලේ දාලා හංගගෙන ඉන්න. කිසිම දෙයක් දන්නවා පුළුවන් අරකයි මේකයි කියලා උලුප්පල පෙන්වන්න යන්න එපා. වෙලා වෙනවා. සුදුසු වෙලා වෙනවා සියල්ල ඉගෙන ගන්න ඉගෙනගෙන මොනවද දන්නේ වගේ ඉන්න. ඕක තමයි නිවන් දකින කලාව. අපි හිතනවා අපි දෙයක් දැනගත්තට පස්සේ මේක උලුප්පල පෙන්වන්න ඕනි කියලා. ඉතින් මේක අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් තියෙන ක්ලේශයක්. මමත්වය නිසා තමයි මේක එන්නේ. ඉතින් අපිට මේක දකින්න හොඳ සිහියක් තියෙන්න ඕනේ. මගේ හැකියාවන් හංගගෙන ඉන්න. හංගගෙන මුකුත් බෑ වගේ අනිත් අයට මුල් තැන දීලා තැනකට ගිහාම ඒ අයගේ අදහසට ඉඩ දීලා ඒ අයගේ කතිකාවතට ඉඩ දීලා අපි මොකුත් දන්නේ නැහැ තේරෙන්නේ නැහැ වගේ පාඩුවේ ඉන්න පුළුවන්කමක් තියනවා නම් ඇත්තටම නිවන් මඟ ලේසියි. ඕනම තැනක එහෙමයි. තැනකට ගියාට පස්සේ අපිට ආරාධනාවක් ලැබුණොත් ගිහිල්ලා උදව් කරනවා නැත්තම් මොකවත් දන්නේ නැහැ වගේ ඒ අයටම ඉඩ දීලා ඒ අයටම වැඩේ කරගන්න අත දීලා අපිට තියෙන පාඩුවේ ඉන්න. ඉතින් ඕක තමයි අපගබ්බෝ කියන්නේ මොකක්ද කියලා ඔන්න දැන් මම හිතනවා යම් ප්‍රමාණයකට තේරෙන්නේ නැති අර කාය ප්‍රගල්බ නැති ගතිය කියලා කිව්වහම තේරෙන්නේ නැහැ වගේ වුණාට විස්තර කරාට පස්සේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් ඕකත් අපිට ජීවිතයේ අර්ථය සොයාගෙන යන අයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි දෙයක්. නිවන් මඟ යන අයට තියෙන්න ඕනි දෙයක්. ඉතින් ඔන්න ඔකට තමයි අපි කියන්නේ පිරිත කියන එක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේක සජ්ජායනෙන් හෝ ශ්‍රවණයෙන් කරන්න තියෙන දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මේ ගුණ ඔබේ ජීවිතයේ පිරිතක් බවට පත් වෙනවා. තෙරුවන් සරණයි.